පින්නතුනේ මෙහිදී ධර්ම සාකච්ඡාව ආරම්භයේදීම සිහිපත් කරන්නට ඕන දෙසැම්බර් මාසේ 19 වෙනි දින අපේ සජ්ජන සමාජ සංවර්ධන පදනමේ තරුණ සංසදය විසින් සුවිශේෂ පින්කමක් කරන්නට සූදානම් කරලා තියෙනවා කල්පිටිය ප්‍රදේශයේ දහම් පාසලක ඒ කල්පිටියේ සාසරක්ෂ බල මණ්ඩලයේ ලේකකාධිකාරී ස්වාමින් වහන්සේගේ ඉල්ලීම පරිදි දහම් පාසල් දරුවන් 270කට දහම් පාසල් නිල ඇඳුම් ඒ සඳහා සුදුරෙදී ආර තුන බැගින් දරුවන් 270කට පරිත්‍යාග කරලා ඊළඟට උන්වහන්සේ විසින්ම සිහිපත් කරලා තියෙනවා මේ ඒ දරුවන්ට හිතට සතුට ඇති වෙන විදිහට හොඳ ආහාර වේලක් දීලා ඒ අයට අර ගුණාත්මක පැත්තට උත්තේජනයක් ඇති වෙන හැටියට අනුශාසනාවක් කරලා ඊළඟට මව්පියන්ට සහ ගුරුවරුන්ටත් ධර්මානුශාසනාවක් කරලා ඒ විදිහේ දිනක වැඩසටහනක් කරමු කියලා. ඉතින් ඒක තරුණ සංසදයේ විසින් සූදානම් කරලා තියෙනවා. ඉතින් ඒකට පින්නතුන්ටත් දායක වෙන්නට පුළුවන්. ඒ දරුවන්ගේ සුදුරෙදි මිලදී ගන්නට ඊළඟට ආහාර වේල සඳහා මේ කටයුතු සඳහා දායක වෙන්නට පුළුවන්. ඒ සම්බන්ධව යන වියහියදන් සහ ඒ පින්කම කෙරෙන ආකාරය පිළිබඳ දල සටහනක් ත්‍යාගී දුව විසින් සකස් කරලා ධර්ම යාත්‍රා WhatsApp group එකට සහ Telegram group එකට එකතු කරලා තියෙනවා. එතකොට ඒකෙන් ඒ සම්බන්ධව තොරතුරු ටික දැනගන්න පුළුවන්. දැනගෙන කැමති කෙනෙකුට අපි අර පසුගිය දවස්වල අනෙකුත් පින්කම් වලට සම්බන්ධ වුණා වගේ කැමති කෙනෙකුට කැමති ප්‍රමාණයකට ඒවට සම්බන්ධ වෙන්නට පුළුවන් දායක වෙන්නට පුළුවන්කම තියෙනවා. ඒ ගැනත් විශේෂයෙන් හැම දිනකටම සිහිපත් කරනවා. ඒ පිළිබඳව අවධානය යොමු කරලා ඒ විශේෂ පින්කමටත් සහ සම්බන්ධ වෙන හැටියට